ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ නොච්චියාගම ලිඳවැව සිරිවිමල විසුද්ධාරාමාධිපති ශාස්ත්‍රපති සද්ධර්ම විශාරද පූජ්‍යපාද ඉලන්දගස්සවේ ශීල විසුද්ධි ස්වාමින්ත්‍රයන්න් වහන්සේ සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ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 අනිච්ඡං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්චං එවං පස්සම් වික්ඛවේ සුතවා අරිය ශාවකෝ රූපස්මින් පි නිබ්බින්දති වේදනායපි නිබ්බින්දති සංඥායපි නිබ්බින්දති සංඛාරේසු පි නිබ්බින්දති විඥානස්මන් පී නිබ්බින්දති නිබ්බින්දං විරජ්‍යති විරාගා විමුච්ඡති විමුක්තස්මින් විමුක්තමේති ඥානං හෝති කීනා ජාති වසුතං භ්‍රමචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති පජානාති තී ශ්‍රද්ධාවන්ත පිළිතුරේ අපි ওই මාතෘකාව වශයෙන් තබාගත්තේ සංයුත්ත නිකායේ තුන්වෙනි පොතේ ඛණ්ඩ සංයුත්තේ අනිත්‍ය වර්ගයේ සූත්‍ර දේශනාව. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී අනරාජිතවම බුදුරජාණන් වහන්සේ භික්ෂුන් නමතා දේශනා කළ සූත්‍රයක් මේ. මේ ත්‍රිලක්ෂණ දේශනාව. ත්‍රිලක්ෂණය පිළිබඳවයි අද අපි දහම් කරුණු කීපයක් විවරණය කර දෙන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි සාදු කියලා බලන්න ටිකක් අහමු. රූපම් භික්කවේ අනිච්චම්. මේකේ දිගටම වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥාන අනිච්චාන් එවම් පස්සම් භික්කවේ සුතවා ආර්ය ශාවක. වචනයක් මතු වුණා. සුතවා ආර්ය ශාවකෝ. ඒතනම කියවෙනවා එහෙනම් අසුතවත් කෙනෙකුත් ඉන්නවා. අසුතවතා පෘතුජනය බණහන් නැති කෙනෙක් සත්පුරුෂයා මුණ ගැහෙන්නේ බණහන්නේ නැහැ ධර්මයේ හික්මීමක් නැහැ ඒ තැනත්තට කියන්න බුල පෘතුජනය කියලා ඉතින් මේ පින්නතුන් දැනටම එතකොට සුතවත් ආරි ශ්‍රාවකෙන් බවට පත් වෙන්න තමයි මේ ධර්මය ශ්‍රවණය කරන්නේ මේකෙන් කියන්නේ මහණෙනි රූපය අනිත්‍යයි පළවෙනි වචනේ රූපම් භික්කවේ අනිච්චං ඊළඟට වේදනාව සංඥාව සංකාර විඥාන මේ විදිහට මේ පංච ධර්මයක් ගැන පෙන්නනවා. ස්කන්ධ පංචකය ගැන මේ කියන්නේ. එතකොට මේ විදසුන් නුවණින් දකින්න එකට තමයි ඒවම් පස්සන් වික්ඛවේ සුතවාරී ශාවකෝ. ආදි ශ්‍රාවකයාගේ දැක්ම තමයි ස්කන්ධ පංචකය දිහා බලන්නේ අනුපස්සනාවයි. විදර්ශනා නුවණක් ඇති කරගෙන ස්කන්ධ පංචකයේ මිදීම පිණිස. ඉතින් මිදීමට පහසු වචනේ තමයි අනිත්‍යයි. මේකේ පෙන්නනවා විකටම එතකොට ඒ අනිත්‍ය නිසාම රූපේයිදු කල කිරෙයි. කවුද මේ? සුත්තවත් ආරි ශ්‍රාවකයා. මන අහන කෙනා. රූපේයිදු කල කිරෙයි, වේදනාවේයිදු කල කිරෙයි, සංඥාවේයි කල කිරෙයි, විඥානේයිද කල කිරෙයි. කල කිරෙන්නේ නොඇලෙයි. කල කිරෙන්නකොට යමකට ඇලෙන්නේ නැහැ. ආශක්ත වෙන්නේ, ඇලෙන්නේ, බැඳෙන්නේ එහිට උපාදාන සිතින් ආස්වාද හිතින් රමණීය සිතකින් විනායන සිතකින් අපි දේවල් කාරණා සිතක ගත්තාම ඒ සඳහා තමයි අපේ ඇලීම. කලකිරුණොත් යමක් කෙරේ. පුද්ගලයෝ ගැන වෙන්න පුළුවන්, දේපොළ ගැන වෙන්න පුළුවන්, වස්තු ගැන වෙන්න පුළුවන්. ඒ කලකිරීම කියන කියන්නේ නිබ්බින්දං විරජ්‍යති. නිබ්බින්දං කියේ කලකිරීම. මෙතන කලකිරීම කාමයන්ගෙන් වෙන්වීම. ඒ කාමයන්ගෙන් වෙන්ව කලකිරෙනකොට අන්න අර සංඥාවේ සංකාරයේ විඥානයේ කලකිරෙනකොට නොඇලෙයි නොඇලී හේතුවෙන් මිදෙයි නොකලකිරෙන තාක්කල් ආස්වාදයෙන් පතන තාක්කල් අපේ සිත් බැඳිලා තියෙන්නේ මොනවටද මේ ස්කන්ධ පංච රූපේ වේදනාවේ සංඥාවේ සංකාරයේ විඥානයේ බැඳුණු සිතකින් උපාදාන සිතකින් එකට ගත්සිතකින් තමයි මේ අපේ වාසිය. ඉතින් ඔය කරුණු ටිකත් අරගෙන ඉතින් දිගටම පෙන්නනවා මිදෙන්නේ යයි ප්‍රත්‍යවේක්ෂා ඥානෙ වෙයි. මිදීමත් සමග තමයි තව තව දුරටත් අනුපස්සනා කරනකොට ඥානය පහළ වෙන්නේ. ඥානය ඒක නුවන් මාර්ගය සෝවාන් ආදී ඥාන මාර්ගය කරා යන ගමන මේකෙන් පෙන්වන්නේ. එතකොට ඒ නුවන් මාර්ගයෙන් ඒ නුවණ හැදෙනකොට මෙන්න මේ ස්කන්ධ පංචකයෙන් සිත මිදෙනවා. ඒකට ස්කන්ධ පංචකයෙන් නොපතන කෙනා ජාතියෙන් මිදෙනවා. ජාතියක් පතන්නේ 31 තලයේ කොතනක හෝ අපේ පැතුමක් පවත්වන්නේ මේ ස්කන්ධ පංචකයේ තියෙන ක්‍රියාදරකම නිසා. ඒත රූපයට වේදනාවට සංඥාවට නැවත නැවත කියන්නේ මේ පින්නතුන් හොඳට අවධාර්මයේ හිතේ ලබාගත යුතු වෙනවා. ඔය ස්කන්ධ පංචකය තමයි අපේ දුක්ඛ කන්දේ කියලා තියෙන්නේ. සංක්ෂිප්ත දේශනාවේ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා දේශනා කරලා තියෙනවා. දැන් එතකොට ඒ සඳහා මාර්ගය තමයි මාර්ග භ්‍රමචාරියාව. රැක ඉවරයි, නිම ඉවරයි. ඒ ඒ අනුව සිව්මඟ කරණී කරන ලද සිව්මඟ සෝවාන් ආදී මාර්ග ඥාන සිව්මඟ එතන ඉන්නේ. ඒ කටයුතු වල නිමාවක් කියලා උදන් අනන්න පුළුවන් කාටද රහත් උතුමාණන් වහන්සේට. කොමකද ආරම්භයේ මේ ස්කන්ධ පංචකයේ නිබ්බින්දම් විරජ්‍යති විරාගා විමුක්ති කියන ධම්පරියාය ඔස්සේ සිත වැඩුණු තැන. ඉතින් මෙන්න මේ කාරණා අරගෙන අපි අපිට මාත්‍රිකා වශයෙන් අර අනිත්‍ය කියන පදය මත වුණා මෙතන මේ කොටසෙන්ම මෙතන තියෙනවා සූත්‍ර 10ක් මේ වග්ගයට. ඒ වාගේ දුක්ඛ සූත්‍රය, අනාත්ම සූත්‍රය ආදී හැම වෙලෙම හතරවෙනි සූත්‍රයේ යදනිච්ඡ සූත්‍රය. දැන් අනිත්‍ය වූ දෙයකින් දුක එන්නේ කොහොමද කියන එක තර්කානුකූලව මනෝවිද්‍යාත්මක පසුබිමකින් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පෙන්වා දෙන්නේ. මේ යදනිච්ච සූත්‍රය. ඒකේ පෙන්නනවා මේ සූත්‍රට අනුව රූපම් භික්කවේ අනිච්චම්. දිගට ඒ ඊළඟ කොටස යදනිච්චම් තන් දුක්ඛම්. යමක් අනිත්‍යද ඒ දුකයි කියන වචනේ. යම් දුක්ඛම් තද නත්තා. යමක් දුක් නම් එය තමා වශයෙන් පවත්වා ගන්නේ ඇයි කියන ප්‍රශ්නයක් ඇතිනේ අහන්න පුළුවන් තමා සංතකේ තමා වශයෙන් පවත්වන්න බැරි ස්කන්ධ පංචකයටයි මේ බැඳී පවතින්නේ අපි. ඒ ස්කන්ධ පංචකයට බැඳී පවතින තාක්කල් මේ ස්කන්ධ පංචකය Taman කොට පිළිගන්නකමත් මේ හිතට ඇති වෙනවා. ඒක ඒක ඇති වෙන්නේ ආත්ම දෘෂ්ටියෙන්. මම කියන පිළිගැනීමක් මත. අන්න ඒ අනුව තමයි මේ මේ අනේ තදනිච්ච යදනිච්ච සූත්‍රයෙන් පෙන්වන්නේ රූපං වික්‍රේ අනිච්ඡං එක දිගට යනවා යදනිච්ඡං තන් දුක්ඛං යම් දුක්ඛං තදනස්ත ඒම ඒ අවබෝධය එනකොට මේ ස්කන්ධ පංචකය නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති කියලා ඒ කියන්නේ රූපය මම ආයත් නොවේ කියන දර්ශනය අපිට ඇති වෙන්න ඕනේ විදර්ශනා කරනකොට පුරුතජන භාවයට එන්නේ ඒ තම මම. රූපේ මම වෙමි. රූපෙහි මම. ඒ විදිහට ආත්ම දෘෂ්ටි ඇති වෙන ආකාරය කෙටියෙන් විතර මතක සබාගත යුතු වෙනවා. දැන් මේ මේකේ යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ටබ්බං ඒ විදිහට සම්ම ප්‍රඥාවෙන් යථාභූත කුට කියන්නේ ඇත්ත ඇති සතියේ දකින නුවණකින් මෙන්න මේ ස්කන්ධ පංචකයෙන් මිදීම පිළිබඳව තමයි මේ සූත්‍රයෙන් දේශනා කරනු ලබන්නේ එතකොට සියලු දුකින් මිදීම තමයි ත්‍රිලක්ෂණය පිළිගන්නා කෙනාගේ අරමුණ සියලු දුකින් මිදීම. එතකොට සමාදම් වෙනවා කියලා කියන්නේ මම මෙතන පින්නේ පිළිගැනීම. ත්‍රිලක්ෂණය පිළිගන්නේ නැහැ බොහෝ විට. ඇයි පිළි නොගන්නේ? සුතවත් භාවයක් ආර්ය භාවයකට පත් වෙන්න ධර්මයක් ශ්‍රවණය කරලා නැතිකම. ඒ වගේම ආත්ම දෘෂ්ටිය තදින් ගිනාකම නිසා මේ ස්කන්ධ පංචකයේ මේ සසරක ගමනේදී ඒ පෙර භවවල දැඩි උපාදානයෙන් ආපු කොමම නිසාමත් මේ ස්කන්ධ පංචකයේ මිදීම ගැන කතා කරන දේශනයක් කුචි වෙන්නේ අහන්නේ නෑ අද ලෝකයා වුණත් එහෙම තමයි తත්වය. ඉතින් යමක් පිළිගන්නේ නැත්නම් ඒ සමාදම් වෙන්නේ නැත්නම් තමන් එකඟ වෙන්නේ නැත්නම් ඒක තමන්ගේම පරිහානිය බවට පත් වෙනවා. දැන් රටේ නීතිය පිළිගන්නේ නැත්නම් එයා දුක්සහිත වූ බන්ධනාගාරගත වීම වලට පවා පත් වෙනවා. සංසාරික ගමනේ මේ මිදීමට සම්මා සම්බුදුරන් වහන්සේ නමක් ලෝපහල්ලා පෙන්වා දෙන දාර්ශනාත්මක පසුබිම නැත්තම් දාර්ශනික මට්ටම තමයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ස්වභාවය. මේ ස්වභාවය ලෝකේ පවතින తත්වයක්. අනිත්‍ය බව අනිත්‍ය නිසාම දැන් පෙන්වා යදනිච්ඡන්තං දුක්ඛං අනිත්‍ය වෙනසම ඒ හරහා අපිට දුක එන බව ඒ දුක් වෙන දෙයක් තමා වසඟේ පවත්වා ගන්නට විනාශ වෙන දෙයක් තමා වසඟේ පවත්වන්නට දරන අසාර්ථක වෑයම තමයි ආත්ම දෘෂ්ටිය කියලා කියන්නේ නැත්නම් ආත්මීය සංකල්පය කියලා කියන්නේ. මේකට අනිත් පැත්ත තමයි නිත්‍ය ස්වභාවයෙන් අපි අරගෙන තියෙන දේ ඒක තමයි අපේ විපල්ලාස බව, විපරීත බව, අපේ විකෘති බව, විකෘති මානසිකත්වය. ප්‍රකෘති tattve ප්‍රකෘති මානසිකත්වයෙන් තමයි අනිච්ච දුක්ඛ අනාත්ම. විකෘති මනසට තමයි නිට්ටයයි, සැපයි, ආත්මයි. මෙන්න මේ තැන තමයි අපිට ඉස්සලා ගන්න තියෙන්නේ. අපි දැන් සරලව මේ කොටස අපි කිය බලමු මූලික පසුබිම කොහොමද කියලා. දැන් ආත්ම කියන පදයක් එක්ක සාස්වත කියන එක. සාස්වත දැක්මක් ඒක මිත්‍යා දිට්ඨියක්. අපි පින් කරමින් මේ ආත්මය දිගට පවත්වන්න ඕනේ කියන බෞද්ධයින් අතරේ පවා ওই සංකල්පය තියෙනවා. එතකොට තවත් කොටසක් මේ වෙනකොට ප්‍රාග් වෛදික යුගයේ වෙනකොට බෞද්ධ යුගයට එහා වෛදික යුගයේ ප්‍රාග් බෞද්ධ යුගයේ පැවිදි උපනිෂද් දර්ශන වලින් උත් එහෙම පෙන්නනවා මේ අනාත්ම කියලා කියන්නේ මේ භවෙන් ඉවරයි. අය ඉදිරියට යෑමක් නැහැ මේ ජීවිතය තුළ පංචකාමයන් පංචකම් සැප විඳින්න කොහොම වුණත් ජීවිතය ගත කරන්නා කියන දෘෂ්ටියකට එනවා ඒකට කියනවා උච්ඡේද දෘෂ්ටිය කියලා. එතකොට සාස්වත සහ උච්ඡේද කියන දෘෂ්ටි දෙක පිළිබඳ වචන මාත්‍රයේ මේ පින්නතුන් දැනටත් ගන්න තොරතුරු තියෙනවා. එතකොට මෙවඳු තත්ත්වයක් ඇති වෙන්නේ මූලිකවම දේවවාදී ආගම් වලින් කියවෙන ආත්ම සංකල්පය නිසා. ආත්ම සංකල්පය කියන්නේ ලෝකේම වූ දෙවියෙක් ඉන්නවා. ඒ දෙවියන්ගෙන් ලැබුණු දායාදයක් නැත්නම් ශක්තියක් තමයි මේ තමා සතු ආත්මනම් වූ ස්වභාවය. ආත්මනම් වූ කොටස. රූප වේදනා සංඥා සංකාර විඥාන පැවැත්මක් ස්කන්ධ පංචකයේ පැවැත්මක් වූ සත්වතන. ඒට චන්ද්‍රාගේ ඡන්දය රාගය තණ්හාව පැවැත්වීම නිසා ස්කන්ධ පංචකයක හිමිකාරයෙක් වෙලා ඉන්නවා. අද අසකන දිවනාසයේ පිහිටු ශරීර පින්ඩයක් තුල මෙහෙම වාසයක් යනවා සත්වයාගේ. මේ සත්ත්ව ස්වභාවයට මේ පැවතිච්ච මූලික ආගම් වල මේ දෙවියන්ගෙන් ලැබුණු එකක් වුණට අදාහගෙන මේ ස්කන්ධ පංචකය තුල තමා තුල වාසය කරන තවත් ශක්තිය දෙවියන්ගෙන් ලැබුණු කොටසක කොටසක් ආත්ම වශයෙන් පවතිනවා කියන දැක්ම ගැන තමයි එයින් තමයි ආත්ම දෘෂ්ටිය ඇති වෙන්නේ. මේක හරි භයානකයි. සසර ගැලවුමක් නැතුව මොකද සම්පූර්ණ මිත්‍යා දෘෂ්ටිය. ඒ මිත්‍යා දෘෂ්ටි පරම වජ්ජානි මිත්‍යා දෘෂ්ටි. ආ ඒ වෙනකොට Taman තුල සාස්වත වූ පුරාණ වූ ආත්මය. ශරීරේ විනාශ වුණත් මිය ගියත් ආත්මය විනාශ වෙන්නේ නැහැ. ඒක මිය යන්නේ නැහැ කියන මෙන්න මේ වෛදික මතය, ඊවාගම Hindu ආගමෙත් ඒ වගේ ඔය ඊශ්වර විෂ්ණු ආත්මය පූජනීය කොට ගත්තා. ඒ ඒත් ආත්ම. තව දුරටත් බලන්න මතක් කරන්ඩ දැන් සුද්ධාත්මයන් හා එක්වීම කියන දේවවාදී ආගම්වල තමන්ගේ ආත්මය ඒ ආත්ම ලැබුණේ සුද්ධාත්මයන්ගෙන් මේ ආත්මේ පිරිසුදු පවිත්‍රව රැක ගැනීමෙන් සුද්ධාත්මයන් හා එක්වෙන්න පුළුවන් කියන දර්ශනය. මේවා අපි එක ආගමක් ගැන විවේචන කතා කරන නෙමෙයි මේ සැබෑ වූ తත්වයේ දේවවාදී ආගම් වල. එතකොට තමන්ට විශ්තා ගන්න බැරි ගැටලුව තමන්ට වඩා ඉහළින් කෙනෙකුට පවරලා ඒ මතින් තමන්ගේ මේ ලෞකික ජීවිතේ ගත කිරීම මේක මූලික හරය. ඒ නමුත් අර පරමා පරමාර්ථයට නැත්තම් විශ්වාත්මයට යෙදෙන්න නැත්නම් තමන්ගේ ආත්මය එහා ඈඳමින් මෙලොව ජීවිතය යහපත් ගත කළොත් සුද්ධ ආත්මයක් තමන්ගේ ආත්මයද සුද්ධ විදිහට ගත කළොත් දෙවියන් සතුටු කළොත් දෙවිය සහවාසයට යන්න පුළුවන් කියන විශ්වාසය. ඒ අනුව සදාචාරාත්මක ජීවිතයකට එදත් ඒ ජනතාව ආවා. නමුත් සංසාරික දුකෙන් ඈතර වීමට මේ දැක්ම මහත් බාධාවක් වෙනවා. ඇයි තමන්ගේ ස්වාධීනත්වය, ස්වාධීන චින්තනය තවත් කෙනෙක් මතින් පබලා තමා නිදහස් වෙනවා කියන තැනක් එනවනේ මෙතන අදහසක් එනවනේ. ඒ අනුව තමා තුල ඇති වෙන තමන්ගේ ශක්තියකින් මේ විදර්ශනා නුවණකින් මේ ස්කන්ධ පංචකයේ රාශි වීම නුවණකින් දැකලා ඒ නිදීමට දැක්මක් තමා තුල ඇති කරගන්න බෑ. අපේ බුදුරජාන් වහන්සේ දේශනා කළේ මේ තමන් විහිම්මයි තමන්ගේ අත්ත දීපා විහෙත් තමන් විහිම්ම දිවින කතා කටයුතු බව කියලා කිවි දිවින කියන නිවන. එතකොට ඒ වාගේ වචනත් අරගෙන ඔය රිස් ඩේවිස් මැතිණිය වෙනි ඒ උගත්තුත් බුදුරජාණන් වහන්සේ ආත්ම සංකල්පය ඇතිව දේශනා කළා කියන අදහස් ඒගොල්ලෝ දක්වනවා. නමුත් දැන් උපනිෂත් සමය වෙනකොට පරමාර්ථය පුජ්‍යලාත්මය. එතන වචන දෙකකට ගන්න පරමාත්මය ඉහළම තැන මේ සත්වයාට මිනිස්යාට එයා ළඟ තියෙනවා සුළු ආත්මයක්. ඒකට කියනවා පුජ්‍යල ආත්මය කියලා. ඒ පුජ්‍යල ආත්මය අර පරමාත්මය සමග සම්බන්ධ කිරීම තමයි උපනිෂද් දර්ශනයනොත් කියවෙන්නේ. ඒක තවත් ඒගොල්ලෝ විස්තර කරනවා මෙහෙම ඒ විශ්වය පුරා පැතිර පවතින එක් සිරුරක් යට තවත් සිරුරක් අල්ලා ගන්න ඒ වගේම මෙලෝ විශේෂ රස හඳුනමින් වාසය කරලා එහෙම නිරන්තර පැවැත්මක් ඇති වෙන එක ඒක තමයි ඒ ආත්ම රසය විඳින්මින් පවතින පුජ්‍යල භාවයට ආත්මයක් කියලා කියන්න ගත්තා. මේ මේ ජීවත් වෙන පුජ්‍යලයා තුලම ආත්මයක් තියෙනවා. ඒ ආත්මය රැකගෙන ජීවත් වෙනවා. ඒ නිසා නරක වැඩ කරන්නේ නැහැ කියන තැනකට ශික්ෂණයක් ලැබුවා. හොඳයි. ඒක තමයි ආත්මවාදීන්ගේ මූලික හරය කෙටියෙන් ඔය අපි මතක් කරුවේ. ඉතින් ආ බ්‍රහ්මයා හා සමග බ්‍රහ්ම සහවාසයට යන ඒ විදිහේ ආගම් වල කියලා කියන්නේ වෛදික ආගම් වල හරය වුණා මහා බ්‍රහ්මයා සමග බ්‍රහ්ම සහවාසයටපත් වෙන්න. ඒ නිසා බ්‍රහ්මයා සතුටු කරන යාග හෝම වලත් ඒ විදිහට යෙදුණා. දැන් ඔය අපි වැඩියෙන් අද දවසේ මේ දැන් අනිච්ච කිව්වහම ඕනෑම කෙනෙකුට තේරෙන වචනයක් තමයි සතර මහා භූතික වූ මේ රූප පින්ඩේ ව්‍යාස් වීම උත්පාදිතී බංග කියන මේ මූලික හතරම අනුව හිතා බලන්න මේ පවතින හැම දෙයක්ම ඉරහර තාරකා සහිත මේ පෘථිවි ඒ බාහිර ලෝකයේ අරදුර ගංගා ওই විදිහේ වාස්තවික ලෝකයක්. ඒද අනිත්‍ය වෙනවා. ඒ අනිත්‍ය වෙන නිසා තමයි ලෝකේ පැවැත්ම තියෙන්නේ. ඒ ඒක පැත්තක්. ඒ පැවැත්ම මට අපේ ජීවිත අපි සකස් කරගන්නකොට අපිට ලෞකික ජීවිතය පිළිබඳවත් යම් පහසුවක් වෙනවා අපිට එන සරල වෙන සමුති වශයෙන් එන දුක අඩු කරගන්න පුළුවන් වෙනවා ලෝක ධාතුවේම අනිත්‍ය ස්වභාවයක් වෙනස් වෙන ස්වභාවයක් විපරීත වෙන ස්වභාවයක් තියෙනවා නේදයි කියන දැනුම ඇත්තන්ට. එතකොට අපේ මේ වචනේ අනිත්‍යයි කියන එක මහින්දාගමණයෙන් අපිට ලැබුණු මේ ජීවිත දර්ශනයෙන් ඉහළ අධ්‍යාපනයක් නැතුවත් අපේ ගමේ ජනතාව තුළ අපේ ගමේ කිරියම්මලා කියමු ඒ ඇත්තෝ මේ දර්ශනය තිබුණා අනිත්‍යයි දුකයි අනාත්මයි කියන දැක්මත් ඒ සරල ජීවිතය තුළ තිබුණා දැන් මොකක් හරි කැඩයකට බිඳනකොට අනේ අනිත්‍ය කියලා එහෙම කතා කරනවා එතකොට මේ ලෝකයේ අද පවතින තත්වයේ ගැටුම් මතභේද නොයෙකුත් විප්ලවකාරී තත්වයන් මෙන්න මේවා සමනලටත් දේශපාලන දර්ශනයටත් මේ ත්‍රිලක්ෂණාණු දැක්ම පින්තුනේ උපකාර කරගත හැකි. ඒ ආත්මාර්ථකාම ආත්ම දෘෂ්ටියෙන්ම බලන තැන තමයි ඒ බලන නිසා තමයි ලෝකයාද මේ විපරීත දර්ශනයක් නැත්නම් විපරීත දැක්ම දුර ත්‍රිලක්ෂණ අවබෝධය නැති නැති එකම විකෘතිය කියන එක මම පෙන්නුවා මුලින්. එමනම් විකෘති මානසිකත්වයන්ට ලෝකයක්පත් වෙන්නේ සමාජයපත් වෙන්නේ මේ තරම් අගාධයකට. පුදුම විදිහේ විෂමාචාර තත්ත්වයන්ටපත් වෙන්නේ සරල වූද ත්‍රිලක්ෂණ අවබෝධයක් නැතිකම ලෝකයක්. මම මතක් කළේ අර මහින්දාගමනේ පන්රේ ලැබූ අපේ සංස්කෘතිය කියන්නේ සංස්කෘතියේ ඒ අපේ පැරණි මෙන්න මේ ත්‍රිලක්ෂණ අවබෝධයේ තිබුණා. කම්පා වුණේ නැහැ කැඩෙන බිඳෙන දේවල් ගැන දැන් දරුවෙක් අතින් මැටි වඳුරක් කැඩුණා වුණත් ඒවට ඉතර ගෙන කැඩෙනවා කියන එක අනිත්‍යයි කියන අනේ අනිත්‍යයි කියන වචනේ ඉබේ කියවෙනවා. තව දැන් මේ ජීවිතේ ගත කරනකොට අපේ පැරණි අය පැරණි මව්වරු ඉති විවාහ ජීවිතයක් එහෙම ගත කරගෙන එහෙම යන විට දැන් ඔය ආත්මය කියන ගැන එයත් අක්කත් දර්ශනයක් තිබ්බා දැක්මක් තිබ්බා. කොහොමද දැන් මේ දෙන්න දෙමාළුගේ මොකක් හරි ටික දිනකට හරි තියෙන විරසකයක් නිකන් අමනාපයක් වෙනකොට අනේ මට නම් මගේ ආත්මකාරයටත් ওই අය ඕනේ ඔහොම කියනවා. හිතලා බලන්න මේ තුලින් තියෙන තමා එක ආත්මය එකක් හැටියට මේ අදහස් තුල තියෙනවා. මට නම් මගේ ආත්මකාරයටත් එපා කියන කියලා කියනවා. ඒ වගේම ඔය අනුන් හින්දා තමන්ගේ ආත්මකාරය කියලා සාගන්න ඕනේ. අනුන් හින්දා මොකටද මම විපතක් කරගන්නේ කියන එක. එහෙම හැඟීම් තිබුණා. වැඩි උගත්කමක් නැතත් ජීවිතේ ගෙන යනකොට ඒ ඒතෙන්ටක් තේ කාන්දු උනේ මහින්දා ගමනේ මේ ත්‍රිලක්ෂණ අපිට ලැබුණට ආන් අර ප්‍රවේණීගතව ඈත ඉතිහාසයේ සිට ආත්ම සංකල්පය අපේ ජනතාව තුළ තිබුණා. නමුත් බුදුදහමෙන් මේ ත්‍රිලක්ෂණ අවබෝධයෙන් දෙන්න එයින් සකස් වෙච්ච මානසිකත්වයේ උඩ නොයෙකුත් කලබය ගෑණි වලට නැත්තම් ඇති වෙච්ච පාඩු අවමානයන් නොයෙකුත් කල කලි කලහා ජීවිතයේ තුල වෙනකොට ආන් ඒවට මේක ආදේශ කරගෙන බැලුවා මේ ඉතින් අනිත්‍ය දේවල් ඉතින් ඔහොම තමයි ඕකට එච්චර හිතන්න එපා ওই විදිහේ සම්මුති ජීවිතයටත් මේක ඇදාගත්තා කියන එකයි මට කියා දෙන්න ඕනේ මම බලාපොරොත්තු වෙන්නේ විදිහට ඒ එතෙන්ට එහෙමනම් තව ටිකක් අපි මේ බුදුරජාණන් වහන්සේගේ සමයේ ওই වච්චගොත්ත ඇවිදින් වරක අහනවා බුදුරජාණන් වහන්සේගෙන් මේ කොහොමද ආත්මයක් ඇද්ද කියලා අහනවා ආත්මයක් කියලා එකක් තියෙනවද කියලා අහන බුදුරජාණන් වහන්සේගෙන් දැන් බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්නේ නැහැ. එහෙනම් ආත්මයක් නැද්ද කියලා අහනවා. දැන් මේ ත්‍රිලක්ෂණ මේ වචන තුනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එකේ මා වැඩියෙන් උත්සාහ කරන්නේ අද දේශනයේදී මේ ආත්ම කියන තැනට ඔබේ අවධානය යොමු කරන්න. අනිත්‍යයි කියන නිසාම අනිත්‍ය වෙන නිසාම දුක් කියන වචනයක් වෙනවා පංච උපාදාන දුක බව මේ තිතිස් කුණුපයක් බව මේක කැඩෙන බිඳෙන එකක් බව කියන සරල අවබෝධයක් අද මේ පින්නතුන්ට තියෙනවා මේ ආත්ම කියන තැන තමයි මේ කොටු වීම තමයි සක්කාය දිට්ඨිය දුරු නොවෙන්නේ මෙන්න මේ ස්කන්ධ පංචකය තුල එහිට ලැබුණත් එහි වසන එහි ආත්ම නම් වූ ස්වභාවයක් ඇත කියන සංකල්පයක් ඒක ඒක විපල්ලාසයක් විපරීත මානසික දෘෂ්ටියක් ඒ ඒ දිට්ඨිය ඇති තාක්කල් සක්කාය දිට්ඨි සංයෝජනයෙන් හිතට ඇදෙන්නේ නැහැ හිත වෙනස් වෙන්නේ නැහැ ඒ නිසා ම කියන වචනේ අපි මේ විදිහට ටිකක් මේ දේශනය තුළ ඉඳ ලැබෙන හැටියට ගන්න. දැන් වචනකොත් අහන ප්‍රශ්නයක අපේ බුදුරජාණන් වහන්සේ අව්‍යාගත ප්‍රශ්නයක් හැටියට. කියන්නේ උත්තර නොදී පසකින් ලැබුණු ප්‍රශ්නයක් හැටියට නිහඬ වෙනවා. ඉතින් ඊට පස්සේ පසු වේලාවක මේ වචනකොත් ඇවිදින් මේ කාරණය යාම තේරුම් ගන්නවා. උත්තර නොදුන්නේ ඇයි කියන කාරණේ. දැන් පසුව රහත් වෙනවා. ආත්ම දෘෂ්ටිය ආත්මයක් ඇද්ද? තියනවද? භවයෙන් භවයට ගමන් කරන ආත්ම කාර්යය කියලා කියනවා. එහෙම එකක් තියනවද කියලා තමයි ඇහුවේ. බුදුරජාණන් සූත්‍ර දුන්නේ. මේක ඇති වෙන්නේ මේ අනාත්ම සංකල්පය ආත්ම කියන පැත්තට විරුද්ධ පැත්ත. ඒතර අනාත්ම ආත්මයක් නොවන බව එහෙනම් වන්නේ කුමක්ද? එහෙම වන්න එහෙම වෙන ලැබුම්ගත් වාසය කරන තවකෙක් මේ තුල නැහැ. ශක්ති විශේෂ පහක් රූපණං වූ ශක්තිය සතු මහා භූතිකෝ වේදනා සංඥා සංකාර විඥානණං වූ නාම ධර්ම ටිකේ සම්මුතිය තමයි නාම රූප සම්බන්ධය තමයි මේ සත්ත්ව පුජ්‍යලව සත්ත්ව වෙන්නේ ඒක පුජ්‍යල භාවයකින් දෘෂ්ටිමානයකින් ගන්න තැන පුජ්‍යලය පුජ්‍යල භාවයක් දැන් අපි තව ටිකක් පහසු වෙන්න බලමු. දැන් මේ සත්‍යය වෙන්නේ ප්‍රතිසංස්කරණ වලින් සංස්කරණය වෙන සංකාර ධර්ම ටිකක් පවත්වන්න ඕනෑ කරන්න. මේ කර්මජ, චිත්තජ, චිත්ත, ආහාර කියන මේ සතර ධර්මයකින් තමයි සංකත වූ මේ පූඤ්ඤය, මේ ප්‍රතිබිම්බය. මේ ප්‍රතිබිම්බයේ කියන්නේ මේ පාච්චස්කන්ධය. මේක කවුරක්වත් කරපු එකක් නෙමෙයි. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුච්චති කියන ධම්පරියාය. එතකොට අපි අපේ ජීවිතේ ගත්තොත් දැන් බලන්න දැන් ආහාරය ගැන මේ ස්කන්ධ පංචකය සංකාරෙවි සකස් වී ප්‍රතිසංස්කරණය වී යන කර්ම හතර තමයි කර්මය හේතු පෙර పూర్ව භවවල අපි දෙන කර්ම ශක්තියට මේක පාලනය වෙනවා සමහර ලෙඩ දුක් හැදෙනවා කියනවා හත්‍ය අනතුරු වෙනවා කියනවා ධන වස්තු ලැබිලා භවභෝග සම්පත් ලැබිලා ජීවත් වෙන ඒ පහසු ජීවන මාර්ගයකටපත් වෙන ඒ සත් පහසුවක් ලබන්න අපිට ජීවිතේ ලැබෙන්නේ පෙර අපි කරපු කුසල අකුසල කර්ම ශක්තිය අනුව. ඒ වගේ තමයි මාගේ පින්නතුනි මේ අපි ගත කරන ජීවිතේ ලෝභ විවාහයක් නේ දරුවන්ව හදන්නේ ඒකට එකට එකට ආපු රංචුව බුද්ධ බෝධිසත්ව රංචුව එකට පින්දහම් කරන ආපු අය පිරිස තමයි මේ පිරිස නම් අද වුණත් මේ විදිහට මේ මැදිරියේ අපි එකතු වෙන්නේ. ඒකට ඒක තමයි අර කර්ම කියන ශක්තිය කුසල අකුසල කර්ම ශක්තියනේ ඍතුජ කියලා කිව්වේ දේශගුණික ඒ වගේ ශරීරාභ්‍යන්තර උනත් ඇති වෙන විපර්යාස තත්ත්වයන් සීත උෂ්ණ වලින් ඒ ආකාරය. චිත්ත කිව්වේ මෙන්න ප්‍රබලතනක් චිත්ත චෛත්‍යකයන්ගේ මනෝකුබ්බංග මාධම්මා කියන මානසික සංගතනාව නැත්නම් මානසිකව ඔබ සූදානම් වෙන පිළියෙල වෙන ආකාරය මේ ජීවිතයට. එය ජීවත් වෙන ආකාරය තුල ඒ මානසිකව තමන් පුරුදු පුහුණු කරන භාවිතා කරන කුසල අකුසල කර්ම ශක්තිය ක්‍රියාව අනුව තමයි මේ සංසාරික ජීවිතයේ සුවපත් භාවයට පත්වීම. එතකොට ආහාරය ගැන ගන්න ආහාරයේ කබලින්කාර ආහාරයේ පැවැත්ම. ඉතින් ඒ ආහාරයේ අනිත්‍යභාවය ගත්තත් අද උදේ උයා පියා ගන්න ආහාරය හවස් වෙනකොට ගන්න බෑ සීතල වුණා පිළුණුවා කියනවා. එතකොට මේ වෙනස් වීම. එතකොට වෙනස් වෙන ආහාරයක් තමයි මේ කයට දෙන්නෙත් අපි. එතකොට වෙනස් වෙන ආහාරයකින් ස්ථිර වූ නිත්‍ය වූ දෙයක් සකස් වෙන්න බෑ. ආහාරයෙන් මේ කය පවතින්නේ ඒ ආහාරය පවත්වන්න දෙන ආහාරය අනිත්‍යභාවයන් සරල හොතට පැහැදිලි. එතකොට ඒයින් සකස් වෙන සියලු මේ කේස් 10 ඉඳලා සියල්ල අනිත්‍ය ස්වභාවයටම බුදුරුයි ගෝචරයි. ඒක එක ප්‍රස්තාව. තව කර්ම ශක්තිය අනුව අපේ ජීවිතයේ අවසානයේ දක්වා මේ එන ශක්තිය එකාකාරව පවතින්නේ නාම ධර්ම ටික වුණා. අපේ සිත සිතවිලි පවා අනිත්‍ය ස්වභාවය මේ උදේ හිතන එක දවල් වෙනකොට සමන්ව නෑ දැන් ඒ ගමන යන්න බෑ. දැන් වහින්න වාගෙනවා. එහෙනම් අපි කිය අර ස්ථිරතාවයේ වෙනස් වෙන ස්වභාවය සනයක් පාසා මේ තුවිලි වල සිදුවීමක් වෙනවා. ඒකට එතන නාම ධර්මයක් අනිත්‍ය වෙන ස්වභාවයක් රූප ධර්මයක් අනිත්‍ය ස්වභාවයක්. එහිඳා වෙන දුක් ස්වභාවය ඔය අට අනුවක් රෝග පීඩා තියෙන ටික වෙලාවක් වාඩිලා ඉන්නකොට නැගිටින්න ඕනේ. නැගිටලා ඉන්නකොට ටික වෙලාවක් අය ඉඳ ගන්න ඕනේ. එහෙම මේ පරිහරණයේදීද පෙළෙන බව පීඩනාර්ථයක් තියෙනවා මෙතන රූපේ. ඒකට ඒ දුක් බව එන එක. දැන් අපි Tamanට Tamanගේ කයක් නම්, Tamanගේ සිරුරක් නම්, Tamanගේ ඇහක් නම්, Tamanගේ කනක් නම් ආත්ම කියලා මේක පිළි අරගෙන මම මගේ කියලා පවත්වන්න පුළුවන් නම් හුඟක් දුක් අපි පවරා ගන්න නැතුව අපිට අයත් කරගන්න පුළුවන්. නමුත් එහෙම පුළුවන් තමයි නෑ. ඒක පැහැදිලි කරුණක් සරලව ඒක තේරෙන තරම්. එහෙමනම් දැන් මේ මේ පිළිගැනීමකින් මේ ලැබිච්ච රූපമിതിය සහ මේ නාම කොටස මේ ක්‍රියාව අපිට සිද්ධ වෙන්නේ අපේ මේ චිත්තජ වායෝ ධාතුව කියලා කියනවා අප ගන්නා ආහාරයෙන් සකස් වෙන ලේ ධාතුවේ සහ ආස්වාස් ප්‍රාස්වාසයෙන් එන උණුසුමෙන් නාම ධාතු නැත්තම් සිටිවිලි ශක්තියක් වෙන තුනේ හිතනවා කියන එක ඒ සංස්කාරයක් ඒ සංස්කාර ශක්තිය ගොඩ නැගින්නේ මේ ආහාරයෙන් කියලා කෙටියෙන් මතක තබා ගන්නට. එතකොට ඒ ශක්තියේ ක්‍රියාවක් මිස තමා අත උස්සනවා කිව්වහම අත උස්සන්න සිතක් පහළ වෙන්න ඕනේ. ඒ සිතට අනුව තමයි අර ආහාරයෙන් නිකන් ශක්තිය චිත්තද වායෝ ධාතුව කිව්වේ. ඒ ක්‍රියාව කරන්න ඕන ශක්තිය නිපෙන්නේ මෙහි මෙහිමයි. ආයි ඒක දේව ශක්තියක්, දේව බලයක් පිටින් එන එකක් නෙමෙයි. එතකොට එහෙම දෘෂ්ටියකටපත් වෙන්නේ එහෙමනම් මේ ආත්මකාරයෙක් තමා තුළ ඉන්නවා ඒ ආත්මයෙන් මම මෙහෙ වෙනවා පින්පව් රැස් වෙන්නේ ඒ විදිහටයි මම තවත් කෙනෙකුගේ අත්අඩංගුවේ නැත්තම් යටතේ එයා සතුටු කරන්න ඕනේ කියන තැන ඉන්න එක හීනමාන දුස්සමාහිත විකෘති මානසික තත්ත්වයකින් ඇති වෙන්නේ. ඒවට ඒකට කියලා කියන්නේ විපල්ලාස කියලා විපරීත බව කියන එක. මේ විපරීත බව නිසා අපිට ලැබිච්ච මේ ජීවිතය තුළ ආත්මයක් ඇතිකොට පවරාගෙන අපි අපේ නිදහස් වීම විමුක්තිය අර නිබ්බින්දම් විරජ්‍යති විරාගා විමුක්තිය කියන තැනට මිදීමට නුවණක් හදාගන්න අපි එතකොට පසුබට වෙනවා දුර්වල වෙනවා නිසා තා වටිනා සූත්‍ර දේශනාවක කෙටියෙන් මතක් කරන්නම් අපි මෙතන මේ ද්විතායනුපස්සනා සූත්‍රයේ පෙන්නනවා මේ නාම රූපයේ තියෙන ව්‍යාජත්වය. දැන් නාම රූපය කිව්වම පැහැදිලි මේ පින්නතන. රූපය එක පැත්තක් අර වේදනා සංඥා සංකාර කියපු නාම ශක්තිය අපි වේදනා කියන්නේ විඳින සැප දුක් උපේක්ෂා විදිහට සංඥා කීවේ හඳුනා ගන්න එක. දැන් මේ පෑන කියලා මේක හඳුනා ගන්නවා. මේ වීදුරුවෙන් වෙක් කරලා පෑන. ඒක සංඥා ශක්තියක් ඒක. එතකොට එහෙම විඳින්න ඕන නිසා හඳුනා ගන්නවා. හඳුනා ගන්න අඳුරාගෙන සිත සිතිවිලි විඳින ආකාර චින්තනය වෙනවා. ඒක තමයි සංස්කාර කියලා කියන්නේ. ඒ විඥාන කියලා කියන්නේ මේ වේදනා සංඥා සංකාර කියන සිතිවිලි තුනම ඒකාබද්ධව අතන හඳුනාගෙන දැනගැනීමකටපත් වෙලා මේ නම් රූපයේ මේ නම් ශබ්දයේ මේ නම් ගන්ධයේ මේ නම් රසයේ මේ ස්පර්ශයේ කියන හඳුනා ගැනීම තත්වයකින් එයින් ලැබෙන ආස්වාදයෙන් ආස්වාදයට කොටු වෙච්ච මනසකින් මෙන්න මේ ඇහැකන දිවනාසය පරිහරණය කරමින් මේ ජීවිතය ගත කරන එක තමයි සත්ව ස්වභාවය. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ස්වභාවය පෙන්නනවා මේ ටිකක් ගැඹුරු අවස්ථාවක් දෙවියන්ට දේශනා කරන තරම් දෙවියන්ගේ ප්‍රශ්නයකට අනත්තනී අත්තමානින් පස්ස ලෝකං සදේවකම් නිවිච්ඡන් නාම රූපස්මින් ඉඳන් සත්‍යන්ති මඤ්ඤති. ඔය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ආත්ම වූ දෙහි මේ අනාත්ම වූ දෙයක්. නමුත් ආත්ම හැටියට අරගෙන ආත්මයක් දකින දිව්‍යයන් සහිත ලෝකයක් දිස බලන්න කියනවා. නාම රූපෙහි දැසගෙන නාම රූපයට පිවිසගෙන රිංගාගෙන ඇතුළ මේක සත්‍යයි. මේ රූපේ ඇත්තක් ස්ථිර එකක් මේ නාමය ස්ථිර එකක් ඇත්තක් කියන ඔය தත්ත්වයටපත් වෙලා මේ දෙවියන් සහිත ලෝකයා මඤ්ඤා කරන නැත්නම් මේ විපිලිසර තත්ත්වයටපත් වෙන විපල්ලාසයන්ට ගොදුරු වෙන ලෝකයා දිහා බලන්ද කියලා බුදුරජාණන් වහන්සේට ඇඟිලි දික් කරලා පෙන්නනවා වගේ මෙන්න මේ ගාථාවෙන් පෙන්නන්නේ. මේ විකෘති මානසිකත්වය. තවත් ධර්මානුකූලව මේ පිළිබඳව අපි මතක් කළොත් වෙනතුනේ අනිච්චේ නිච්ඡන්ති සංඥා විපල්ලාසෝ, චිත්ත විපල්ලාසෝ, දිට්ඨ විපල්ලාසෝ. කියන මේ විපල්ලාස එතන ප්‍රධාන වචන තුන සංඥාවෙන් හඳුනා ගැනීමේ විපරීත බව. අර වස්තුවක් රූපයක් ගහක් කොළක් නැත්තම් මල් පඳුරක් මලක් දකිනකොට නැත්තම් ස්ත්‍රියක් පුරුෂයෙක් දකිනකොට අපිට ඇති වෙන හිත තුළ අර අනිත්‍ය ස්වභාවයන් වෙනස් වෙන ස්වභාවයන් නෙමෙයි හිතට එන්නේ නිත්‍ය භාවයක් නිත්‍ය භාවයක් මේ රූපේ නම් මනයි ප්‍රියවයි මේ ආස්වාදයක් ලබන්න පුළුවන් කියන නිත්‍ය සංකල්පයෙන්ම තමයි රූපය දිහා බලන්නේ ඒක තමයි ඒ විපල්ලාසයක් කියලා කියන්නේ විපරීත බව කියන එක. ඒ අනුව තමයි චිත්ත විපල්ලාසෙ සිත් සකස් වෙන්නේ. සිත් සකස් වෙන්නේ විපරීත විදියට. එතකොට දිට්ඨිය හැදෙන්නේ දර්ශනය සමගින් දැක්ම ඇති වෙන්නේ මෙන්න මේ ආකාරයට. ඒ නිසා තමයි අනිත්‍ය නිච්ඡන්ති සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස. දුක ගැනත් ඒවන්නේ දුක්ඛේ සුඛාන්ති විපල්ලාසය. සැබවින් නැත්තා වූ යථාර්ථ සත්‍ය දුක්ඛ ස්වභාවය. නමුත් සිතකට එන්නේ සැප හැටියට. ඒක විපල්ලාසයක්, සංඥා විපල්ලාසයක්, චිත්ත විපල්ලාසයක්, විත්ති විපල්ලාසයක්. අනත්තේ අත්ත්‍ය විපල්ලාසය. ආත්ම කොට ගන්න අනාත්ම තමා වශයෙන් පවත්වන්නට බැරි මේ නාම රූප පින්ඩියක්. ඒකත් අර විදිහටම සංඥා, චිත්ත, විත්ති විපල්ලාස කියලා පෙන්වනවා. දැන් රාතන් වහන්සේගේ தත්ත්වයේ පින්නොසුරි මෙන්න මේ ස්වභාවය අවබෝධ කරගෙන මේ රූපේ නිස්සරණය පිණිස වැඩි ඉදතුලින් විරාගා විමුච්ඡති නොඇලීමේ හේතුවෙන් මිදෙයි කුමකින්ද රූපයෙන් වේදනාවෙන් සංඥාවෙන් සංකාරයෙන් ඒ මිදුණා විමුක්තස්මේ විමුක්තමේ ඥානං හෝති කියලා පෙන්වුවේ මිදුණේයයි ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් රහත් උතුමාණන් වහන්සේ උතුම් මිදීමේ සුවේ රහත් ඵලය පිළින තැන. ඉතින් මේ විදිහේ සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ ධම්මා අනාත්තා කියන මෙන්න මේ ත්‍රිපදය අවබෝධ වෙනකොට අර ත්‍රිලක්ෂණ අවබෝධයෙන් මේ සංසාර දුකින් ඈතර වීමට නුවණක් අපිට හදා ගන්න පුළුවන් කියන දර්ශනයයි ත්‍රිලක්ෂණ දර්ශනයෙන් අපිට පෙන්වවදාරලා තියෙන්නේ. හොඳයි පින්නතුනේ කොටගෙන දිව්‍යංගයේ දේවාශිර්වාද ගුණ සැරසේවා විජයශ්‍රී ජයශ්‍රී බෝසම්දුන් වහන්සේගේ පීඨ ආරක්ෂාව සතර දල්දා වහන්සේගේ පීඨ ආරක්ෂාව සැලසේවා සැලසේවා සැලසේවා කියලා අපි ආශිර්වාද කර සිටිනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු